පවත්වනු ලබන්නේ මිත්‍රිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමින් වහන්සේ විසින් Thank you. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනච්ච පරං භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති චතුසු අරිය සච්චේසු කත්තංච භික්කවේ බික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති චතුසු අරිය සච්චේසු ඉද භික්ඛවේ බික්ඛු ඉදං දුක්ඛන්ති යතා භූතං පජානාති අයං දුක්ඛ සමුදයෝති යතා භූතං පජානාති අයං දුක්ඛ නිරෝධෝ තීයතා භූතං පජානාති අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යතා භූතං පජානාති ඉති අජ්ජත්තං වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පෛතාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී වා විහෙරති සමුදය ධම්මානුපස්සී වා විහෙරති සමුදය වය ධම්මානුපස්සී වා විහෙරති අත්ති ධම්මාති වාපනස්ස සත්‍ති පච්චුපට්ඨිතා හෝති යාව දේවසී යාව දීව ඥානමත්ථාය පතිස්සති මත්ථාය අනිසිතෝච විහෙරති නච්ච කිංචි ලෝකේ උපාදීයති එවං භික්ඛෝ භික්ඛවේ භික්ඛෝ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති අරිය සත්‍යේසු ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ වෙනකොට සතිපට්ඨාන සූත්‍රයේ දේශනා වශයෙන් 22ක් ගත කරලා තිබුණා. ශක්ති ප්‍රමාණයෙන් ඊට අදාළ සතිපට්ඨාන සූත්‍රයට අදාළ සියලුම සතිපට්ඨාන නිම කරලා තිබුණා. නම් වශයෙන් කියනවා නම් කාය අනුපස්සනා, වේදනා අනුපස්සනා, චිත්ත අනුපස්සනා, ධම්මා අනුපස්සනා කිය. ඒ ධම්මා අනුපස්සනා කොටසට අයිති වෙන ධර්මතාවලින් මේ සලායතනේ හැර පොජ්ජංග දක්වම නිම කරලා තිබුණා. ඒ නිසා අද අපි බලාපොරොත්තු වෙන්නේ ඒ ඉතුරුව පවතින ආ වූ චතුසු අරිය සත්‍යේසු කියන නැත්තම් අරිය සත්‍ය පබ්බ නමින් හඳුන්වෙන චතුරාර්ය සත්‍ය පාරවය අවසන් කරලා ඒ සූත්‍ර දේශනා මාලාවේ නිමාව දකින්න. මුචේක හොඳ සම්දිස්ථානයක් චතුරාර්ය සත්‍ය වශයෙන් මේ චතුරාර්ය සත්‍යය තමයි මේ ධර්මයේ යොමු වෙලා තියෙන මූලිකම මේ තැන. ගොනු වෙලා තියෙන්නේ, එල්ල වෙලා තියෙන්නේ. මෙන්න මේකටයි කියන එක තමයි උඟ දෙනෙක් එකඟ වෙන්න කැමති. ඇත්තටම ඒක ඕනම කෙනෙකුට ප්‍රශ්නයක් වෙනවා මේ සරුවච්චන් වහන්සේගේ ධර්මයේ හරය මොකක්ද කියලා. ඒක පිටු කරගත්තාම කොතෙන්ද මේක ඉල්ල වෙලා තියෙන කොහාටද මේක ගෙනියන්න හදන්නේ කියලා කිසිම කෙනෙකුට ගොඩ ඉඳගෙන විනිශ්චය කරන්න බෑ. ඒක පිළිබඳව මේ බුද්ධ ආගම පිළිබඳව ලංකාවට ආපු ඒ සුදු ජාතිකයෝ මේක පිළිබඳව හොයලා කියෝලා ඉක්මනටම තමන්ගේ භාෂාවට දාලා අදාළ ශබ්දකෝෂ හදාගෙන අදාළ පොත්පත්වල විස්තර අහලා ඒවා පිළිබඳ උගම පරිචය ඇති කෙනෙක් ඒක ලියාවු පොතක සඳහන් කරලා තියෙනවා කොත්තන කියවලා බැලුවා කොහටද මේක යොමු වෙලා තියෙන්නේ මොකද්ද මේ කියන්න හදන්නේ කියන එක තේරෙන්නේ නැහැ කියලා. ඒ සමහර අත්තු හිතනවා මේක මේ චතුරාර්ය සත්‍ය පදනම් කරගත ධර්ම දේශනාවක්. තව කෙනෙක් හිතනවා මේ මිනිස්සුયો සදාචාර සම්පන්න කරගන්න හදපු පොදු ධර්ම දේශනාවක්. තව කෙනෙක් හිතනවා මේ කෙනෙක් නිවන් දැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ගයේ දක්වන ධර්ම දේශනාවක්. මේ විදිහට මේකේ කොතනද යොමු වෙලා තියෙන්නේ කියන එක. සමාජික වශයෙන් බැලුවොත් ඒ කාර්යයක් මේකේ තියෙන්නේ. පෞද්ගලික පුද්ගලික වශයෙන් බැලුවොත් එහෙම ඒ කාර්යයක් තියෙන්නේ. ඒක මොකද මේ චතුරාර්ය සත්‍ය මේ භාවනා මාර්ගයේ කිසිම තැනක හම් වෙන්නේ නැහැ. කොතනද මේක කෙරෙන්නේ කොහොමද මේක වෙන්නේ කියලා කිසිම තැනකදී දකින්න වෙන්නේ අපි කතා කරන්නේ ආනාපාන ගැන විතරයි. ඒ ආනාපාන සති සූත්‍රය සඳහන් කරනවා ආනාපාන කරනකොට මෙන්න මේ ක්‍රමවලින් නිවන් දකින්නයි කියලා. කිසියම් තැනක මෙන්න දැන් දුක්ඛ සත්‍ය පිළිබඳ පාඩම ගන්නන වෙලාව මෙන්න මේ සමුදය සත්‍ය ගැන පාඩම ගන්නන වෙලාව මොනවාක්වත් හම් වෙන්නේ. ඒක නිසා මට මතකයි මම ඒ අවුරුදු 7-8ක් විතර වගේ මේක සම්බන්ධව හොයලා හොයලා හොයලා ලංකාවේ තුමුදටම වැඩිමහල් වැඩගත් ස්වාමීන් වහන්සේනමක් හම්බෙච්ච ලාවේදී මං කිව්වා මේ බුද්ධ ආගමේ බෞද්ධ ඒ දර්ශනයේ හරය පවතින චතුරාර්ය සත්‍ය නම් මේ භාවනා කරන කෙනෙකුට කොතනදී දුක හම්බ වෙන්නේ? කොතනදී දුක වඩන්නේ? මොකද්ද කෙරෙන්නේ කියන එක. එහෙම කියන්න තරක් නැහැ. චතුරාර්ය සත්‍යයෙන් ගිහිලා ආර්ය අෂ්ටාංග මාර්ගය තමයි විස්තර කරන්නේ. ඒකෙත් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිළිවෙත් මෙහෙම යනවා කියලා දෙයක් ඒ වැඩිලක් පේන්නේ නැහැ. ඒ චරිත අනුව හම්බෙන හම්බෙන ධර්මතාවදී කටයුතු කරගෙන කරගෙන යනකොට මේවා සිද්ධ වෙනවා. ඒක නිසා මේ චතුරාර්ය සත්‍යයයි අපි මේ සාක්ෂාත්කරණය කරන්න හදන්නේ එහෙමනම් ඉස්ලාම මේ දුක්ඛ සත්‍ය පිළිබඳ පාඩමෙන් පටන් ගන්න ඕනේ කියලා භාවනා කිසිම ක්‍රමයක් ලෝකේ නැහැ. ඒක නතුව මෙන්න මෙතනදී අපි සමුදේ සත්‍ය නැති කරන්න කටයුතු කරනවා කියලා භාවනා පන්තිල උගන්වන්නේ මේ විදිහට මහා මේ එක එකනට තමයි බලන බලන ආකාරයෙන් මේ අර්ථකථන දෙන්න පුළුවන් ගතියක් මේ බුද්ධ දේශනාවේ තියෙනවා. මේකට කියන්නේ දේශනා විලාස කියලා. සරුවචනාංශිකේ තියෙන සාර්වඥතා ඥානය කියන්නේ උන්වහන්සේ Taman ඉදිරියට පැමිණෙනා වූ ඕනම කෙනෙකුට ඔහු පවතින ඉන්නා තත්ත්වේ හොඳට තේරුම් ගන්න පුළුවන් තරම් හොඳ විනිවිද පැහැදිලි දර්ශනයක් තියෙනවා කවදාකවත් ඔහු පිළිබඳව පූර්ණ නිගමන නැහැ. මති නැහැ. මෙයා හොඳ කෙනෙක්, මෙයා නරක කෙනෙක්, බෞද්ධ කෙනෙක්, අබෞද්ධ කෙනෙක්, පිළිම කෙනෙක්, ඥානු කෙනෙක්, මේ පැවිද්දෙක් මොනම දෙයක්වත් නැහැ. ඒ හේරම සම්මුති සර්වඥාන්සේ නොසලකනවා නෙවෙයි. නමුත් සර්වඥාන්සේ එව්වා මේ විදගෙන විනිවිදගෙන ඒ පුද්ගලයාගේ තියෙන මේ මූලික ක්ලේශය දැක ගැනීමට පුළුවන් ශක්තිය තියෙනවා. ඒක නිසා සර්වඥාන්සේගේ ගුණයකට සඳහන් කරනවා උත්සාදනන්ත ජඤ්ඤා අපසාදනන්ත ජඤ්ඤා නේව උත්සාදේති න අපසාදේති යථා භූතං ඒව පකාශේති කියලා. උන්වහන්සේට ගුණ ඕනම තමන් විදිහට ආපු කෙනෙකුගේ ගුණ වර්ණාවක් තුලින් ඔහුව හොවා දක්වන්නේ. ඒක දක්ෂකම භාගවත් කරන විතර කාටවත් නැහැ. එහෙම නැත්නම් ඕන කෙනෙක් අඩුපාඩුවක් පෙන්නලා එයාට නිග්‍රහ කරන්න. එහෙමද වැඩ කරන්න කියලා දුර්වල කරලා දාන බලන ශක්තිය අපසාධනය කරන බලන ශක්තියකුත් තියෙනවා. නමුත් කවම කවදාකවත් උන්වහන්සේ මේ උත්සාධනය හෝ අපසාධනය කරන්නේ. යථා භූතය කියනවා. ඒකේ බුද්ධිල කැමති නැහැ. පුද්ගලයා හැම වෙලාවෙම කැමති ඒ තමන්ගේ தත්ත්වය උසස් කරලා කතා කරන ගුරුවරුන්ට උසස් කරලා දක්ක කතා කරන ආචාර්යවරුන්ට සාස්ත්‍රවරුන්ට ඒ සාස්ත්‍රවරු දන්නවා හැම කෙනෙකුටම එහෙම නෙවෙයි කරන්න තියෙනවා කරන්න තියෙන වැරදි ටික පෙන්ලා දෙන එක. මේ ක්‍රම දෙකටම සංනිවේදනයක් වෙන්නේ නැහැ. ඒක නිසා උන්වහන්සේ දැනගත්ත ඇත්ත ඇති ඇතිට කියමන එක තමයි හොඳම ක්‍රමය. ඒක නිසා උන්වහන්සේට තියෙන්නේ මේ පුද්ගලයාගේ හැටියට අදාළ සමීකරණය ලියලා අදාළ ක්‍රමයේ හොයලා ඔහු ගැටේ ලියන දාන එකයි තියෙන්නේ. ඒ නිසා සරුවචන ක්‍රමයේ කියනවා සන්දස්සේති සමාදවේති සමුත්තේජේති සම්පහන්සේති කියලා ඉදිරියට ආපු කෙනාට සම්දර්ශනය කරලා පෙන්නනවා. මොකද සම්දර්ශනය කරන්නේ අපි සංසාරේ ගිය මෙච්චර ගමනේ අපිට මේ හොඳ නරක දෙක තේරෙන්නේ නැතුව පින්පව් දෙක තේරෙන්නේ නැතුව බයලජ්‍ය දෙක නැතුව හින්දිය සංවරයක් නැතුව සීලයක් නැතුව අනේ ඇවිදපු සංසාරයක්. කිලෝරක් නැති සංසාරට අපි ඇවිදගෙන ඇවිල්ලා තියෙනවා. අපි ඒ කාලේ ඉවවා ගැන තැකිය මොකුත් නැහැ, දන්නෙත් නැහැ. ඊට පස්සේ කාලයක් ආව ඒක හදාගන්න නමුත් ලේසි නෑ. සිල්වන්ත වෙන්න උත්සාහ කරුවාට සිල්වන්ත වෙන එක ලේසි නෑ. අද අපි ඒව ඔක්කොම පහු කරන පහු කරන ආවට පස්සේ අපිට දැන් දුසිල්ලතුන් පේන්නේ මහා කතා නොකළ යුතු ආශ්‍රය නොකළ යුතු මහා උකාර විදියට. අපිට මතකනේ අපි සංසාර කොච්චර කාලයක් මේ විදිහට දුසිල්වත් බයලජ්ජ නැතුව ආවද කියලා. ඒක නිසා අපි අපේ සංසාරේ හැරලා බැලුවොත් නැත්නම් සරුවචනන්ද අපිට පෙන්නුවොත් අපිට පෙනේ අපි පුංචි ප්‍රයත්නයක් කරලා නෙමෙයි මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ. විශාල ප්‍රයත්නයක් කරලා ඒ ප්‍රයත්නයෙන් අසාර්ථක වෙච්චි කෙල කෝටි ගණන් ජනතාව ඉඳද්දී ඉතාමත්ම අමාරුවේ යම් කිසි ගැම්මක් යම් නැම්මක් ඇති කරන අපි අද මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. නමුත් අපිට වෙන්නේ අපේ සංසාර දුක් විඳින තවත් එකෙක් කියලා විතරයි. අපේ මේ මෙතෙක් ආපු ගමනේ අපි ලබාගෙන තියෙන සීලක් පිරිසිදුවක් තියෙනවනම් යරින් වර හෝ ලබලා තියෙන සමාධි පිරිසිදුවක් අපිට පේන්නෙම නැහැ. අපි නැස්චාර දකින්න ගත්තොත් අපිට පේන්නේ තාමත් මේ අනුක්‍යක්තිය වගේම චෛතසික දුක්, කායික දුක් විඳින්මින් ගත කරනවා කියලා. මේන මේක පේන්න අපි සංදර්ශනය කළ බලන්න ඕන සංසාර ගමනේ කොහෙද ඉන්නේ? ආන්න ඒක අපිට හැම වෙලාවෙම මතක නැහැ. ඒක මතක් කරලා දෙන එක තමයි ඉස්ලාම සර්වඥාන් වහන්සේ ළඟට ගියාම උන්වහන්සේ කරන්නේ. නැත්නම් උන්වහන්සේ කියලා දෙන්නේ තමන් වහන්සේගේ ශිෂ්‍යයන් වහන්සේලාට ඕන කෙනෙක් ආවම මූලට කණ්ණාඩි අල්ලන්න. එතකොට මේ පුදුලට තේරෙනවා දැන් මම කවුද කියලා. ඊට පස්සේ පෙන්නලා දෙන්න කියනවා ඒ ඔය අද ඉන්න தત્ත්වයේ පුංචි ළඟාවීමක් නෙවෙයි. නමුත් ඒකේ සතුට තියනවාද? ළඟා වෙච්ච නැති දේ පිළිබඳව කොච්චර තැවෙනවද? ඒක නිසා කියනවා ඉස්සල්ලාම ඒ තමන් ලබාගත් தત્ත්වය පිළිබඳව විස්තර කරලා දීලා ඒක සමාදන් වෙන්නේ කියලා කියනවා. මේක මේ අම්මලා තාත්තලා දීපු බෝධිලක් එහෙම නෙවෙයි. ගුරුවරු අපිට දීපු දේකුත් නෙවෙයි. අපි විසින්ම නැත්නම් තමා විසින්ම මෙච්චර සංසාරේ මේ <clears throat> සතුන් මරණ හොරකම් කරන කාමයේ වරදොල හැසිරෙන මේ පස්පව දුසිරිතේ හැසිරෙන සංසාරේ අපි මේ කරගෙන ආපු ගුණ චරිතය කාටවත් නම්බු කරන්න බෑ. ඒක මේ ගුණ මගුකමට කියන එකක් නෙවෙයි. එතම නම්බු කරලා ගත්තට ඒක අල්ල හිටින්නේ. අල්ල හිටින්නේ තමන්ම දත ගහලා අල්ලගත්ත ටික තමයි. අන්න ඒක අපි සමාදා වෙන්නේ නැහැ. අපි හුඟාක් වෙලාවට අපි ගැන පුංචි කළ සලකනවා. ඒ නිසා සරුවත් යන ඉස්ලාම කරන්නේ ඒ පුද්ගලයාට ඒ පුද්ගලයාගේ ආත්ම ගෞරවය ඇති කරලා තියෙන පුද්ගලයා අද සංසාර සත්වෙන් අතර තමන් සංසාරේ ගමන් කරපු ජීවිත අතර අද ඉන්න தත්ත්වය ගැන හරපානවා. මේක ඇත්තටම මේ ගුණචරිතයක් එහෙම නැත්නම් ආත්මයක් එහෙම නැත්නම් ඒ පුද්ගලයාට අනන්‍යතාවය ඇති කරලා දෙනවා. කඩන්නයි මේ හදන්නේ. මේ කඩ ආත්මය ආත්මවාදයේ ඇති කරවලා ගුණචරිතයක් පෙන්නලා ඒ චරිතයන් හදලා ඒක අවධානය නම් තියෙන අනාත්මේ තමයි. නමුත් මේ සම්දස්සේති සමාජ පිළිපෙහෙලි කරනකොට ඔහුට ඒව එකක් ඇති කරලා දෙනවා. ඇති කරලා දුන්නට පස්සේ තමයි ඔහුට ඇති සංඥාවක් ඇති වෙන්නේ. මට යමක් කරන්න පුළුවන් මම දැන් මේ කරලා තියෙන්නේ මමමයි වෙන කවුරක්වත් නෙමෙයි කියලා බලනකොට අපි ඔක්කොම මේ වගේ පිරිසක් ගත්තම ඔක්කොම ඉන්නේ එක තැනක. එක්කෙනෙකුට එක්කෙනෙකු ලොකු නෑ හැම කෙනාම ළඟා කරගෙන තියෙන තත්ත්ව පුංචි නෑ. අන්න ඒක කරනකොට හිතෙනවා ඉදිරියට යන්න මට ඇති. මේ කියන දේ ඇති. එහෙම නැත්නම් හිතන්න පුළුවන් තරම් නැති බැරිකම් හිතේ තමයි ඉන්නේ. මේක දිහා බලනවා කියන්නේ ඔක්කොම ඉතින් අපි කාන්තාව නිසා අපිට හරි අමාරුයි මේක අමාරුයි කියන උදේට හැන්දෑ වෙනකන් අර ඒක කල්පනා කරගෙන. අපිට මේවා කියලා දෙන්න ගුරුවරයෙක් අපිට නැහැනේ. ඒක කල්පනා කරගෙන ඉන්නේ. එහෙම නැත්නම් මොනම හරි මේක නැතිකමක් හිතලා කල්පනා කරන්න ගියාම අර සේරම පැහැදිලියට බොරදියක් වුණා වගේ කිරි කලයක් දෝලා ගොම කඳුලක් දාගත්තා වගේ. නැත්නම් ගව මූත්‍ර කඳුලක් දාගත්තා වගේ. කිරි කලයයි ගොම කඳුලයි. සම්පූර්ණ කිරි ටික එක චිත්තක්ෂණයෙන් කැටගැහෙනවා. අන්නේ දෙක පිරිසිදු කරලා අපි මේ කරගෙන යන වැඩේ පුදුම වීරකමකින් පුදුම ආත්ම ධෛර්යයකින් පුදුම මේ හොඳ පැත්තක් හිතලා කොහොමද මේ කාර්ය කියලා බලනකොට ඇත්තටම හැම කෙනෙකුටම සතුට වෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. අන්න ඒක භවතාල දුන්නේ නැත්තම් ඒ පුදුහට ඉදිරියට යන්න බෑ. නමුත් සර්වඥාන්සේ දන්නවා ඒ විදිහට සංදර්ශනය කරලා සමාදම් කරනවා. මේක තමම සාදු කියලා සමාදම් වෙන්නේ. ඒක සාදු කියලා සමාදම් වුණ නැත්නම් ඊගාචින වැඩ පිළිවෙලට ධෛර්යය එන්නේ නැහැ. ඔය නැති බැරිකමත් එක මේක කරන්න බෑ. ඇති ඇති සංඥාව ගන්න ඕන. ඇති ඇති සංඥාව ගන්න තියෙන්නේ තාත්තගේ බූදලේ බල්ලවත්, බැංකුවේ තියෙන ගාන බල්ලවත්, ගුරුවරයාගේ දක්ෂකමටවත් නෙවෙයි. Taman මේ අද රකින්න සීල Tamanගේ. රැක්කොත් Taman අතේ ඒක තානිසංස Taman. මේ කියන සමාධිය Tamanගේ. මේක ආවොත් තානිසංස Taman අනුන්ට නෙමෙයි. ප්‍රඥාවත් ඒ වගේ. ඒකට යොමු වෙලා ඉන්නවා නේද කියලා මේ සම්දර්ශනය කරලා පෙන්නනවා සම්දර්ශය කරලා සමාදම් කරවනවා. සමාදම් කෙරුවට පස්සේ තමයි සරුවත් යනකගේ වැඩක් ගන්න ඕනේ. ධර්මයෙන් වැඩක් ගන්න ඕනේ කියලා ඇති වෙන. ඊට පස්සේ සමුත්තේජනය කරනවා. මොකද්ද සමුත්තේජනය කරනවා කියලා කියන්නේ? හරියට සිටියමක ගාමාර්ග ලකුණු පෙන්ලා කියන සිටියමක පේනවා දැන් Taman ඉන්නේ මෙන්න මෙතන. මෙන්න මෙතන ඉඳලා මාර්ගඥාන ඵල ඥානක් තමයි මෙච්චර දුර යන්න ඕනේ. ඒ වැඩ පිළිවෙලෙ මෙච්චර මෙච්චර කාරණා කෙරෙන්න ඕනේ කියලා අර ඈත තියෙන අවිමතාර්ථයකට ඉර ඇඳලා පෙන්නනවා. ඉතින් පෙර ඇඳපුවාම ආයසරයක් හිතනවා මෙතෙන් ආවට තව වැඩ ගොඩක් තියෙනවා. ආයසරයක් හිතනවා එහෙනම් අති හොඳටම ප්‍රතිසද්ධ කර ගන්න ඕනේ වැඩ කරන්න ඕනේ කිය. ඒ වෙලාවේදී ආය මට බුදුන් වේද බැරි වේද කියලා සැකෙනකොට සරුවචනහන්සේ සම්පහන්සණය කරනවා. සම්පහන්සණය කරන ගමන් පිටට සතු කරලා බය වෙන්න එපා. මේකේ හැම කෙනෙක්ම ওই ටිකක් කියන්නේ තනියමමයි. කිසිම කෙනෙකුට කිසිම කෙනෙක්ගේ උදව්වක් මේ ජීවිතේ නැහැ. ඒ තියෙනවනේ ඒ කාමයට පමණමයි ඒ කාමයට පමණ දෙයකින් කෙරෙන ආධ්‍යාත්මික ධෛර්යය කෙලෙසෙන එකමයි ඒ නිසා ඒව නැති වෙන තරමට හොඳයි මේකට ඉදිරියට යන්න ගැම්මෙනවා කියලා සම්පාර්ෂණය කරනවා. පිටුට තට්ටු කරලා කියනවා සෑම ආර්යයන් වහන්සේ නමක්ම උතර තමයි ගියේ කියලා. ආනේ යනවා බලනකොට දේශනා විලාස හරිම විචිත්‍රයි. ඒ නිසා කිසිම සත්‍යයක් ළඟා කරගන්න එකපාරක් නෙමෙයි තියෙන්නේ. ඒ ඒ පුද්ගලයා හැටියට පාරවල් වෙනස්. ඒ අනුව බලනකොට මේ චතුරාර්ය සත්‍යයත් එක ගමන් පතයක්. ඒ ගමන් පතෙන් තමයි මේ ආර්ය අෂ්ටා මේ සතිපට්ඨාන සූත්‍රය සමාහන් කරන්නේ. ඒක පිළිබඳව ධර්මානුපස්සනාවේදී කතංච බික්ඛවේ බික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති චතුසු අරිය සත්‍යේසු මානෙනි කොහොමද මේ චතුරාර්ය සත්‍ය විශේෂයි ධර්මයේ ධර්මානුපස්සීව ධර්මයේ ධර්මයේ අනුව බලමින් ජීවත් වෙන්නේ. නැත්නම් චතුරාර්ය සත්‍ය චතුරාර්ය සත්‍ය වශයෙන් දැකගන්නේ කොහොමද? ඉදං දුක්ඛಂತಿ යථා භූතං පජානාති. මේ දුක්ඛ බව, දුක්ඛ සත්‍යය දුක බව නැත්නම් මේ පළවෙනිම දුක්ඛ සත්‍යය මේ දුක යයි දුක දුක වශයෙන් දැන ගැනීම. මේකට අපි හොඳට පුරුදු කරලා තියෙන හිත කයේ කය අනුව බලනවා. වේදනාවන්හි වේදනා අනුව බලනවා. හිතේ එන උච්චාවච භාව ඒ වශයෙන් බලනවා. දැන් දුක දුක වශයෙන් බලනවා. ඒ දුක කියලා කියන්නේ කනගාටුවක්වත්ය නැත්නම් දුක කියලා කියන්නේ අපේ පෙර කරපු වැරද්දකට දඬුවමක්ය පෙර දුක කියන්නේ හතුරෙක්ය දුක කියන්නේ බලාපොරොත්තු සුන්වීමේට කාරණාවක් වශයෙන් නෙවෙයි දුක දුක වශයෙන් බලනවා ප්‍රත්‍යඥයට දුක පේන්නේ එකම තාලයකට මොකද එයත් සම්මුති වශයෙන් දුක කියලා මෙතන හඳුනාගන්නේ මේ කායික වාචික මානසික දුක් දෙක ඉතින් ඒක නොයම යුත්තක් නොපැමිණිය යුත්තක් සත දෙවියනේ වැඩ පිළිවෙලකයි යන්නේ. සත්‍ය වශයෙන් එහෙම නැත්නම් ආර්ය සත්‍ය වශයෙන් ඉස්සල්ලාම වටහාගත යුත්තේ සැප සත්‍ය නෙමෙයි දුක්ඛ සත්‍යමයි. ඒක නිසා සබ්බතන සඳහන් කරනවා ඉදන් දුක්ඛං යථා භූතං පජානා. ඉතින් එහෙමනම් මේ දුක දුක වශයෙන් දැක ගන්න නම් ඒ පුද්ගලයාට අර අපි සත්‍යයේ අඳුනාගත්තා වූ දුරස්ත බැල්ම ඇති හැටියෙන් දැක්ම මම දැන් මෙතන වශයෙන් දැකීම දුකේ පවතින්න ඕනේ දුකක් එනකොට ඒ දුකට එළඹ සිටීම ඒ ආකාරයෙන්ම මූල දීමේ ශක්තිය තියෙන්න ඕන ඒක නිසා ධම්මචක්ක පවත්තන සූත්‍රයේදී මුලින්ම සර්වචන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව හොඳ පැහැදිලි විස්තරයක් කරනවා පළවෙනිම ධර්ම දේශනාවේදී ඒකෙදී දුක්ඛ සත්‍ය වෙනවා තියෙන්නේ ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අප්පියේ සම්පයෝගෝ දුක්ඛෝ බීහි විප්පයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡක් නලබති සම්පි දුක්ඛං සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛං. ඔකදී ඉස්සල්ලාම පටන් අරගන්නේ මේ සෑම දුකක්ම උපදින්නේ උප්පත්තියත් එක්ක. ඒ වුණාට අපි උප්පත්ති මංගල කාරණාවක් විදිහටම දරගන්නේ. හැමදාම බර්ත්ඩේ පාටිස්. ඒකට කියන්නේ මංගල. ඒක කිරුවේ නැත්තම් හොඳ නැහැ. ඇත්ත අවමංගලයක් ඒ වගේම මංගලයක් තමයි ඒක. ඉපදුනොත් මැරෙනවා. ඒක පිළිබඳව කාටවත් නැහැ කියන්නේ. ඉතින් මේකද මේ උප්පත්ති මංගලයක් විදිහට මරණේ අවමංගලයක් විදිහට කල්පනා කරන මිනිසයා කවදානම් දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්නේ කියන එක හොඳට කල්පනා කරලා බලන්න. ඒකෙදි සඳහන් කරලා තියෙනවා මේ විදිහට මුලා කරවන මේ උප්පත්තියමයි ප්‍රධානම දුක. කොච්චර භයානකද කියලා කියන නැත්නම් කොච්චර මේකේ මුලාව තියනවද කියලා බලනවා නම් සර්වජන් වහන්සේ මේ මුඛයෙන් දේශනා කරපු වාක් මාර්ගයෙන් දේශනා කරපු පළවෙනිම දේශනාව තමයි සඳහන් කරන්නේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය කියලා. නමුත් මනෝද්වාරයෙන් කරපු පළවෙනිම උදාහරණය බුදු වෙච්ච ගමන් කරපේ අනේක ಜಾති සංසාරං සන්දහා විස්සං අනිබ්බිසං ගහකාරං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනක් මම අනේක සංසාරේ සන්දහවණය කරා පටුපස එළවා ගියා අඹා ගියා සන්දහ විසං අනිබ්බිසං හමුවේ නැහැ ගහකාරංග වේසන්තෝ දුක්ඛා ජාති පුනක්ුණා මේ ජාති අධිකරණ මේ ජාති දුක නමති ගේ හදන වඩුවා අඹා යමින් සංසාරේ පුරාම ඇවිද්දා අනේක සන්දහ විසං අනිබ්බිසං ගහකාරංග වේසන්තෝ ඒ ගහ ගේ හදන දැක්කා ගහකාරංග වේසන්තු ඒ ගේ හදන්න දැක්කයි කියලා හරුවචනදී ඉස්සල්ලාම දැක්කේ මොකද්ද මෙතුවක්කල් සංසාරේ නොදැක්ක තාලෙට සෑම දුකේම මුල උප්පත්තියක ඒක දැනගත්තට පස්සේ තීරුම් කරගත්තා මේ ජීවිතේ අපි මේ දුක 100 100ක් දැක්කොත් මැරෙන වෙලාවේදී කවදාකවත් තවත් අම්ම කෙනෙක්ගේ බඩක් අල්ලන එකක් නැහැ තවත් ගැබක් බලාපොරොත්තු වෙන එකක් නැහැ. එහෙම නැතුව අපි තවත් ගැබක් බලාපොරොත්තු වෙනවා නම් එහෙනම් ඉතින් ඒකෙන් බලාපොරොත්තු වෙන තවත් දුකක් පිළිබඳව බලාපොරොත්තුවක් අපේ කියන. කර්ණිවිත සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා තවත් ගැබකට වදින්නේ නැහැ මේ ජීවිතේ සතර ඉරියව්වේම සතියෙන් ගත කරාන. ඒක නිසා දුක්ඛ සත්‍ය පිළිබඳව කතා කරනකොට ඉස්සල්ලාම තියෙන හාස්‍යයක්. ඒ මොකද මේ ලෝකයා මේ උපන් දිනය වෙනුවෙන් ඒක මංගල කාරණාවක් විදිහට මරණය අවමංගල කාරණාවක් විදිහට සම්මුතිය කොච්චර කියලා බහලා තියෙනවද කියලා බැලුවොත් අපි මේ හිතක ඒ මකන්න බැරි තත්ත්වයක්. ජරා දුක ව්‍යාධි දුක නම් ප්‍රශ්නයක් නෑ. ඒක කවුරුත් අවමංගලේ නිසා මේ හතරම එකතැන. ජාති ජරා ව්‍යාධි මරණ මේ හතරද කියලා සංසාර රෝග කියලා. අපිට මේ සාමාන්‍ය කායික රෝග රාශියක් තියෙනවානේ. ඒ වායු සමුත්ථාන, පිත්ත සමුත්ථාන, සෙම්ම සමුත්ථාන ආදී වශයෙන් ඒ ඒ රෝග බොහෝම පුංචි රැලි. ඒ කොහොම පුවවත්ම නොගිනිය හැකියවා. ප්‍රධානම සංසාර රෝග හතර තමයි ජාති, ජරා, ව්‍යාධි, මරණ. ඔන්නෝකේ ජාතිය දුකක් බව තේරුම් යදගත්තා නම් එහෙනම් සරුවච්චන් වහන්සේ ගිහිගේ ගත කරන්න ඉස්සර ගිහිගෙන් අබිනිෂ්ක්‍මණය කරන්න ඉස්සෙල්ලා රාහුලං ජාතං බන්ධනං ජාතං කියලා කියපු කතාව හොඳට තේරෙනවා. අද රෑ මම අබිනිෂ්ක්‍මණය කරනවා කියලා අදිස්ථාන කරගෙන ඉන්නකොට දෙවින්නාසිට පුත්‍රෝණක් උපන්නා කිය පණිවිඩයක් ආපු ගමම කිව්වේ රාහු ජාතම් බන්දරං ජාතම්. රාහුලේ රාහුල කෙනෙක් උපන්නා. මට ග්‍රහය වැරදුනා. මට බන්දරයක් ඇති වුණා කියලා. ඒක හරියට කියනවනම් අවමංගල්‍ය කතාවක්. නොකළ යුතු කතාවක්. නමුත් මේක තේරුම් අරගන්න පුළුවන් උනේ අර ඊට ඉස්සලා දවසේ අපේ පොතේ හැටියට කියනවනම් එදාමනේ හතර පෙරණිමිද දැකලා තියෙන්නේ. ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් පැවිද්දේ. ඒක කල්පනා කරලා ඇහුව චන්නගෙන් ඉතින් මටත් ලෙඩ වෙනවා නම් මමත් මහල්ලෙක් වෙනවා නම් මමත් මරණයටපත් වෙනවා නම් ලෝකේ පැවිද්දක් කියලා දෙයක්ත් තියෙනවා නම් මොනවද මේ මේ උයන් කෙලි කියන්නේ? කුමන නැතුන් කෙලි කවට සිනාදා. එදා හිතාගත්තා එහෙමනම් මම මේ ගිහි අතාරිනවා. නැත්නම් මේ එදා තිබුණ තවුස් පැවිද්දට යනවා. අන්න එතෙන්ට යනකොට ආයෙ උප්පත්ති මරණයක් උප්පත්තියක් මතක් වෙනකොටම ඒතුළ බන්ධනයක් මේ ඇති වෙන්නේ. ඒක තමන්ගේම උප්පත්තියදී හදලුවා වගේ මෙන්න මේ උප්පත්තිය පටන්ම උප්පත්තිය තමයි දුක ඇත්තටම සඳහන් වෙන තැන. නමුත් අපි භාවනා කරනකොට කායානුපස්සනාදී යනකොට කය කියලා ආස්වාස ප්‍රස්වාස කය ගත්තත් උස්ම ඇතුල් වීම ගත්තත් අපි දකින්නේ උප්පත්තිය පන්නන. ආස්වාසයේ මූල ආරම්භේ ආධුනික කවදාකවත් දකින්නේ. ඒක දකිනකොට ආස්වාදේ පටන් අරගෙන ඉවරයි. ඒ හොඳටම ගොරෝසු අවස්ථාව තමයි වැටෙන්නේ. ඊට ප්‍රස්වාසයට ගියාට අවබෝධයෙන් සතියෙන් හිතියට ප්‍රසවාසයේ මුල කවදාකවත් දකින්නේ. ප්‍රසවාසයේ ගොරෝසු වගේ විතරයි දකින්නේ. ආස්වාසේ ආය දකින්න. ප්‍රසවාසයේ ආය දකින්න. ආය ආස්වාසේ දකින්න. ප්‍රසවාසයේ දකින්න යනකොට නම් ඒ සති සමාධි ගුරු උපදේශ වල බලාපොරොත්තු වෙන තාර සිද්ධ වෙනවා නම් එnde එnde එnde එnde සති සමාධි වල ගැම්ම යන්න යන්න සත් ආස්වාසියේ වෙනද නොදැක්ක සියුම් තැන දකින්න. ප්‍රස්වාසයේ නිරන නොදැක්ක සියුම් තන දකින්න. එතකොට හිතන වෙනදාක් මම මේ විදිහට ආස්වාදේ පටන් ගන්න දැකලා තිබුණේ නැහැ. ඕන්නේ ඒකේ ගොරෝසු තැනදී කියලා ඕන්න ආස්වාසේ කෙලවර දකින්න. ඊට පස්සේ එතනදී ආස්වාස කෙලවර කරපු සතිය බිම වට ගන්න නැතුව. අද වැටෙන දේ නැතුව. ඒ වගේ එළඹ සිටි කතියෙම හරියට අර ක්‍රීඩා තරඟෙදි කියලා සැරසෙන් එළවෙන් කියලා ඉන්න ක්‍රීඩකයා යා කියලා කියනකොටම පළවෙනි පියවරෙන්ම අනික් ක්‍රීඩකයන් පරද්දගෙන ඉදිරියට පනින්න හදනවා වගේ අපේ හිත එළඹ තියෙනවා නම් ප්‍රස්වාසයේ කෙලවර දකින්න එකම ඇතිවෙච්ච සතියේ ඊට පස්සේ පුළුවන් ආස්වාසයේ වෙනදා නොදැක්ක තරම් සියුම් තැනකින් බලා ගන්න. මේ කරන්න හදන්නේ ආස්වාසයේ උප්පත්තිය බෙන්ලා දෙන්න හදන. කවදා හෝ ඒ යෝගාවචරයාගේ ඥාණය නාම රූප පරි නාම රූප පරිච්ඡේද ඥානෙ ඉක්මවලා පච්චේ පරිග්‍රහ ඥාණයට යනවයි කියලා කියන්නේ ආස්වාසේ මුලයි ආස්වාසේ මැද දක්වපු කෙනා සති සම්පජඤ්ඤයේ සමාධියේ පෙළ ගැස්ම නිසා මැදයි මුලයි දෙකම පටන් බලකින් පටන් ගන්න දවස වෙන තරමට සතිය එල්ල වෙලා තියෙනවනම් ගොනු වෙලා තියෙනවනම් ජව වෙලා තියෙනවනම් එළඹ සිටිලා තියෙනවනම් ඒ පුදුරට මුලයි මැදයි දෙකම දැක ගන්න පුළුවන්. එතකොට ප්‍රසවාසයේත් මුල දැක් ගන්න පුළුවන්. පේන්නේ ස්වභාවයෙන් පේන්නේ ගොරෝසු මැද පමණයි. ඒ ගොරෝසු මැද සහ ආස්වාසයේ ගොරෝසු මැද සහ ප්‍රස්වාසයේ ගොරෝසු මැද සද්දවලින් වේදනාවලින් හිතවිලි වලින් බහැර කළා මේ ඒකාන්තයෙන්ම ආස්වාසයයි කියලා ආස්වාස වේලාවේ දකින්නවනම් ප්‍රසවාසයලා ප්‍රසවාසයේ දකින්නවනම් ඒකෙන් ඇති වෙන කලෙදීන් ඒකෙන් ඇති වෙන ගැම්මෙන් ඒකෙන් ඇති වෙන ජවෙන් තමයි ඊගාවට පහළ වෙන ආස්වාසය ඊට කලින් අල්ලගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ප්‍රසවාසය අල්ලගන්න පුළුවන්. ඔන්න ඔක තමයි මේකේ තියෙන සූදුව. ඔක තමයි මේකේ කල යුත්තේ. මෙතන තමයි යන්න ඕනේ කියලා එන්නකොටම ආස්වාසේ එන්නකොටම ආස්වාසේ දැක ගන්නා තරමට ආස්වාසේ මුලට හිත යොදා ගන්න පුළුවන් නම් ඒ යෝගාචරය අතුර පුදුමාකාර මේ යෝග ක්‍රමවල දක්ෂතා එන්න පටන් ගන්නවා. සෑම ඥානයකම ටිකිය පේන්න පටන් ගන්නවා. මොනම ධර්මතාවයක් ආවත් මෙතෙක් කල් අපි දැක්කේ මැද කොටස විතරයි. දැන් මුල පේන්න පටන් ගන්නවා. පිම්බීම හැකිලිම බැලුවත් පිම්බීමේ මැදින් පටන් ගන්න යෝගාවචරය මුලට ගෙනියනවා. මේ විදිහට දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමේ ප්‍රථමම දේ තමයි ආරම්භය. මේක නිසාම දෝ මේ ළමයි හම්බෙන් යන කරුවට කරලා තියෙන්නේ කාටවත් පේන්න දෙන්නේ නැහැ. මොකද දැක්කොත් ඔය බාහිරේ කියන ඔය තෙන්කෙලිය හරියන්නේ නැහැ. හැම තැනදීම තිඹිර කියන තමයි ඔය වැඩේ කරන්නේ. ඒක පෙන්වන එක අශීලාචාරයි කියලා කියනවා. ඒක නරක දෙයක්. ඊට පස්සේ බබා දොරට වඩින දවසේ නම් කැවුම් බදිනවා. ඕන විදිහට ඕනෑම ධර්මතාවයක් බලන්න මේක මේ මිනිස්සයා කරලා තියෙන මනුස්ස උප්පත්තිය තිබිරෙකට සීමා කරාට සබහා ධර්මය විසින්ම කවදාකවත් මොන්නම දෙයකවත් උප්පත්තිය පෙන්වන්න දෙන්නේ හැදලා තියෙන්නේ. වෙස් බඳිනකොට හැංගි හැංගි තමයි වෙස් බඳින්නේ. හැබැයි නටනකොට අරංගේට්‍රෝ කරනවා එලිදැක්කීමක් කියලා. එදාට අපි ටිකට් බල දීලා ඊළ බලනකොට වෙස් බඳින දවසේ දැක්කා නම් ඒකේ පිටිපස්ස වෙන දේ ඒකේ නාටකමක් නැහැ. ඒ නිසා මේ දුක්ඛ සත්‍ය දකින්නයි කියලා කියන අදහස් කරන්නේ මේ ජාති දුක මේ සංසාරේ පුරාම සමාජේ පුරාම සભ્યත්වයේ පුරාම හැදියාව පුරාම කැහැදිලම තියෙන්නේ උප්පත්ති වහල. මේ සාමාන්‍ය පුංචි දෙයක උනත් ඇති එහෙමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මේක දන්න නිසා පෙන්නන ගණන් බලන් ගන්නයි කියන්නේ. ගොරෝසු තැනින් පටන් අරගෙන එන්න එන එක දිගේ බලන් ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට ඕනෑම ඥානයක මේරීම සිද්ධ වෙන්නේ මොකද්ද? ඒකේ මුල පේන්න පටන් ගන්නවා. ආන්නේ විදිහට ඒ මුලට යන්න පටන් අරගත්තොත් ඒක අර මැදදී පෙන්නන ඒ ස්ත්‍රී ගති පුරුෂ ගති හොඳ ගති නරක ගති සිංහල ගති දෙමළ ගති මොනවත් නැහැ. එක පොදු ක්‍රමයකට තමයි පටන් ගන්නේ. ආනික පටන් අරගෙන මුලත් එක්කම මැදත් දැක ගන්න පුළුවන් කෙනාට පමණමයි මේ තාමත්ම ගැඹුරු පටිච්චසමුප්පාදයේ මේ හේතුව නිසා මේ ඵලය කියලා දැක ගන්න පුළුවන්. ඒ සඳහා එකම දේ වැඩි එළඹ සිටි සතියකින් වැඩි කර්මන්‍ය වෙච්ච සතියකින් වැඩි ක්‍රියාත්මක වෙන සතියකින් ලක්ෂ කෝටි වාරයක් බලලා ඒකේ මුලට අදින ගතිය තමයි යෝනිසෝමනසිකාරය කියන්නේ. නිසා එක දෙයක් එකවතාවක් බලුවට අපිට ඒක පිළිබඳ තීන්දුව කිරීමේ ශක්තියක් නැහැ. ඒක ලක්ෂ වාරයක් බලන්න ඕනේ. බහුලී කරන්න, බහුලීගත කරන්න, භාවිත කරන්න ඕනේ. කරනකොට කරනකොට මේ මුල පේන්න පටන් ගත්තා නම් මේ જાතිය කියන එකේ ස්වභාවය ඇතිවීම පේන්න පටන් ගන්නවා. මේක ගෝකමාරුයි ඔය හුස්මේ හුස්ම ඇතුළීමේ පිටවීම මුල බලනකට වැඩිය දැකීමක් සිදු වෙලාදී දැකීමේ මුල දකින්නයි කියන එක ඔක හුඟක්ම සංකීර්ණයි. ඒක සාමාන්‍යයෙන් දැක ගන්න පුළුවන් සක්මන හොඳට හරි ගිය වෙලාවේ. සක්මන් කරගෙන හොඳ සමාධියකින් යුක්තව එහා කෙළවරට ගිහිල්ලා හැරෙන තැනදී අපි සක්මන් වැඩ පිළිවෙල ඇන හිටිනවනේ. ඇහැරීමේ වැඩ පිළිවෙලට යනවා. ඔන්න ඔතනදී ඇහ කන නාසය දිව වගේ දේවල් මේ ස්පාසුවෙන් ප්‍රයෝජන අරගන්න බලනවා. ඒ නිසා ඇහ බලනවා මේ අහුවෙන වෙලාව පොඩ්ඩක් රූප බැලුවොත් මොකද මන හරියදී සමාධිය ආපුවාම ඇහැට අවස්ථාවක් ලැබෙන්නේ. ආන්නේ මේ වෙලාවේදී කවුරු හරි අපේ දිහාවට එනවා. එහෙම නැත්නම් වෙන සිද්ධියක් වෙනවා දකින්නකොට අපේ සිංහලයේ තියෙන වචනයක් මම යන්තම් සුද දැක්කයි කියලා. එනවා දකින්නත් එක්කම කවුදෝ නිකන් ඡායාවක් හෙලෙනවා දකින්න. හැබැයි තාම හිත මේ ස්ත්‍රියවද්ද පුරුෂයෙක්ද කියන එක දැකලා නැහැ. ඡායාවක් දැකලා එතනදීම කාරාපකප්පමාගේ ආවොත් ඔන්න සතිය කැඩෙන්නයි හදන්නේ. තමයි මේ සක්මනේනි කියලා දැනගත්තොත් අපිට පුළුවන් අවස්ථාව අර ස්ත්‍රී පුරුෂ භාවය බලන්නේ නැතුව උතුර දකුණ බලන්නේ නැතුව සුභ මංගල අසුභ දුමංගල බලන්නේ නැතුව නැවත පහට හිතියව දාන්න පුළුවන්. නොවුනොත් මේ එන දේ මොකද්ද මේක මේ මොකද්ද කියලා බලන්න හිතනවත් එක්කම අර රූපේ නැවත නැවත බැලීමෙන් ස්ත්‍රියවද්ද පුරුෂයෙක්ද මා දිහාට දෙන්නේ මටද කතා කරන්න කියලා ගොඩාක් තොරතුරු එනකොට අපි සක්මනේ හුඟා කැතට යනවා. සක්මනේ තිබුණ සතිය ගොඩාක් කඩාවැටෙන ගතියකට එනවා. මෙන්න මේ වගේ සුද දකින්නකොටම දැකීම අල්ල ගන්න පුළුවන් නම් කනට ශබ්දයක් එනකොටම මගේ හිත දැන් අරමුණෙන් පිට ගියා කියලා අල්ල ගන්න පුළුවන් නම් නාසයේට හිතවිල්ලක් වේදනා ගඳක් එනකොටම දිවට රසයක් ඉල්ලනකොටම දැනෙනකොටම හිතට හිතවිල්ලක් එනකොටම අල්ලනවයි කියන එක කයේ එන්නත ආස්වාස ප්‍රස්වාස කයේ ආස්වාසේ එනකොටම අල්ලා ගැනීමේ සූරකම මත සිදුවෙන දෙයක්. ඒ නිසා ආධුනිකයෝට හරිය අමාරුයි දකින්නකොටම දකින්න දකින්න කියලා මෙනෙහි කරා. නමුත් මේ මෙනෙහි කරනකම් කවදාකවත් භාවනාවේ එදිනදා ජීවිතයේ වැඩවල සූරකමක් එන්නේ නැහැ. ඒ නිසා ඉඳගෙන ඉන්න වෙලාවේ ආස්වාසයේ මුල දකින්නකම්ම අලුත් එන හැම ආස්වාසයක්ම අලුත් එකක් විදිහට බලන්න. හැම ප්‍රාස්වාසයක්ම අලුත් එකක් විදිහට බලන්න. එහෙම නැතුව මම ආස්වාසය දැකලා ඉවරයි. මම ආනාපාන කායනුපස්සන කොටස ඉවරයි කියලා කවදාකවත් කියන්න වෙන්නේ. ආන්නේ විදිහට ආස්වාස ප්‍රසවාස දෙකේ මුලටම හිත යොදාගෙන අලුතෙන් බලන විදිහට හිත අලුත් කරගෙන බලනවනම් දකින්නේ මොකද්ද ආස්වාසයේ මුල. මුල දැක්කාට පස්සේ මැද කොහොමද දකිමින් හිටියේ ඒ තුල ඇති වෙන ස්පාසුව තුල තමයි ඒකේ අවසානයේ ඉවරේ දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා දුක්ඛ සත්‍ය පිළිබඳව කතා කරනකොට මේ ජාති දුක කියන ගොරෝසු උප්පත්ති අවස්ථාව වගේම තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම කියන මේ සෑම දෙයකම ඔය උප්පත්ති වගේම තිබිරිගේ ඇතුලේ තමයි උපත සිදුවෙන්නේ. අන්න ඕකට ආලෝකේ වැටෙන තේ ඕකට සතිය යොදන තා අපි මේක පිළිබඳ සිතා ගැනීම ගොඩක් තියෙනවා. ඒ සිතා ගැනීම කියන තාක් අපි අවිද්‍යාවේ ඉන්නේ. ඒ සිතා ගැනීම කියන තාක් අපි මේව සංස්කරණය කරන්න යනවා. කවදා හෝ යමක උපතිය දැක්කා නම් අපිට තේරෙන පටන් අර ගන්නවා මේක ඇති හැටිය දැක්කට පස්සේ ඕකේ අය හදන්න පෙළඹෙන්න කරන්න දෙයක් නෑ. ඔවා සිද්ධ වෙන්නේ මොකද්දෝ ලෝකේ පවතින න්‍යාය ධර්ම මත බීජ නියාම, කම්ම නියාම, ධම්ම නියාම ආදී අපි එව්වා දන්නේ නැති කම නිසා තමයි මේවා හදන්න හදන්නේ. මේවා සංස්කරණය කරන්න හදන්නේ. ඒවා වෙනස් කරන්න හදන්නේ. හොඳට මුල දැක්කම හිතනනම් ඒක සිද්ධ වෙන්නේ හේතු ධර්මයක් මතයි. අපි හිතුවටවත් අපිට වාසියට පිණිසවත් අපිට වාසිය පිණිසවත් නෙවෙයි ඒවා හේතු ධර්ම આવොත් ඒක වෙනවාමයි. ඕකට කනගාටු වෙලා වැඩකුත් නැහැ. ඕකට සන්තෝෂ වෙලා වැඩකුත් නැහැ. එතකොට ඇත්තටම වැඩේ වෙලා ඉවරයි. අපිව කනගාටු වෙන වෙලාව වෙනකොට මුල හමාරයි. අපි සන්තෝෂ වෙනකොටත් මුල හමාරයි. සන්තෝෂ වෙන්නෙත් නෑ කනගාටු වෙන්නෙත් නෑ මුල දැක්කා නම්. නිසා දුක දුක වශයෙන් දැකීම සඳහා නම් එක දවසක් බලලා බෑ. එකම දේ නැවත නැවත බලන්න ඕන එකට අනුපස්සනාව කියලා තමයි කියන්නේ. ආනෝ විදිහට දුක දැක්කා නම් ඒ කියන්නේ මුලත් එක්කම සංසිද්ධිය දැක ගන්න පුළුවන් නම් ඒකේ අවසානය තමයි අන්තිමට අගක් දකින්න එක. ඒ නිසා සාමාන්‍ය බලන ක්‍රමෙත්ම මුල නෑ අග මැද මුල අග. ඕඩම සංචික ලේසි වෙලේ තමයි මැද මුල අග. ඒක තමයි ඔය විපස්සනා ඥාන වලත් වෙලා දෙන්නේ ඉස්ලාම මැද දකින්න කියන තමයි ඒක නාම රූප වශයෙන් දකින්නේ. ඊට පස්සේ තමයි පච්ච පරිග්‍රහ ඥානයේදී මැදයි මුලයි දකිනවා. සම්මසන ඥානයට යනකොට මැදයි මුලයි අගයි කියන තුනම කලාප වශයෙන් දකිනකොට ඔන්න ඉස්සෙල්ලාම ජීවිතේ ඒ සංස්කාරයන්ගේ පවතින අනිත්‍ය දුක්ඛ අනාත්ම පේනවා. මෙන්න මේ දුක්ඛ සත්‍යය ජාති ජරා ව්‍යාධි මරණ අප්‍රියන් හා එකවීමේ දුක ප්‍රියන්ගේ හා වෙන්වීමේ දුක යමක් කැමැති වේද එය නොලැබීමේ දුක අවසාන වශයෙන් මේ සියලු පංචස්පාදාන ස්කන්ධයේ කෙටියෙන් ගත්තහම දුකයි කියන එක තේරුම් ගන්නයි මේ ආස්වාස ප්‍රස්වාස කයේ මැද පිටකොණ්ඩ හරියෙන් අල්ලලා දීලා උල්ලුවන්තරක් එන්නකොටම ඒකේ විහිදිච්ච හිතක් ඇතුව එළඹ සිටි හිතකින් යුක්තව මුල දකින්න උත්සාහ කරන්න මුල දක්ව උත්සාහ කළොත් ඒක සම්පූර්ණ වෙනකොට මැදින් පටන් ගන්න මුලට ගිහිලා අගට යන ගතියට එන්න පටන් අරගන්න. ඒක නිසා ඔය ධර්මතාවයක් විස්තර කරන්න ගියාම සන්තං වා අජ්ජත්තං සති සම්බොජ්ජංගං සන්තං වා අජ්ජත්තං ධම්මවිචේ සම්බොජ්ජංගං ආදී එහෙම නැත්නම් අපි චෛසික ධර්මයක් හෝ වේදනාවක් හෝ ඇති බව දැනගන්න. ඇති බව දැනගත්තට පස්සේ ඒක නැති බව දැනගන්න. ඊට පස්සේ නැති තැනින් ඇති වෙන හැටි දැක ගන්නවා. ආදි වශයෙන් මේ හැම වෙලාවෙදීම ධර්මතාවයක ඇති තැනින් නැති තැනට නැති තැනින් ඇති තැනට යාමේදී තමයි ඔය දුක වසාලන ගතිය තියෙන්නේ. ඕක බලා ගන්න බැරි වෙන්න තමයි අපි නිතරම ඉරියව් මාරු කරන්නේ. ඔය ආස්වාස ප්‍රසවාසය බලන්න පටන් අරගෙන ආස්වාසයේ මැද ප්‍රසවාසයේ මැද දැකලා ඒ මතු මැත්තේ සති සමාධි දියුණු වේගෙන යනකොට මුල හරිය දකන්න දකින්න පටන් ගන්නකොට විනාඩි ගාණක් ගිහිලා ඒ අතරමැද අපි ආයෙ ඉරියව් මාරු කරොත් ආයෙ පටන් අරගන්නේ ආයෙ අර දැකපු විදිහට ගොරෝසු තැනින් තමයි. ඒ නිසා ඉරියව්ව එක එල්ලෙම තියාන වේදනාව දරාගෙන මම මේ තාම මැද විතරයි දැක්කේ මුලට තාම හිත යන්න තරම් සියුම්ුනේ නැහැ. ඒ සඳහා දිගටම බලන්න ඕනේ කියලා යන්න නම් යෝගාවචරය සෑහෙන බලපොරොත්තු කෙනෙක් වෙන්න ඕනේ. ආන්න එහෙම ගියොත් ඒ ධර්මතාවයේ මුල දැක්කා නම් ඒ යෝගාවචරය ඒ ධර්මතාවය දැක්කා කියලා කියනවා. ඇත්තටම තව අග දකින්න තියෙනවා. නමුත් මේ සූත්‍රයේ උගන්වන්නේ මොකද්ද? සරුවචනන්සේ භාවනා කියලා කියලා දෙන්න හදන්නේ මොකද්ද කියන වැඩ පිළිවෙල තේරුම් ගන්න පටන් ගන්නවා. ආන්නේම දැක්කම මේ දුක්ඛ සත්‍ය පිළිබඳව ඒ කයේ කායනුපස්සීව ආස්වාස වශයෙන් දකින්නවා ඊට පස්සේ ඒක සක්මන වශයෙන් දකිනවා සම්පජඤ්ඤ වශයෙන් දකිනවා දෙතිස් කොටාට වශයෙන් දකිනවා ධාතු වශයෙන් දකිනවා මරණේ වශයෙන් දකිනවා අන්තිමට බලනකොට කොච්චරම කොච්චරම මේ කායනුපස්සනා කොටස මේ දුක්ඛ සත්‍ය පෙන්නනවා කිව්වනම් ආස්වාස ප්‍රස්වාස කියන ජීවිතයේ පවතින බවට කියන ඉතාමත්ම සජීවී නැතුව බැරි අංගය වෙන ආස්වාස ප්‍රස්වාසයෙන් පටන් ගත්තාම අන්තිමට මැරිලා ඉවර වෙලා 60 දිය වෙලා සුදු ඇට හග්ගෙඩි වගේ යන ගන්න යනකම් සරුවචනාංශයෙන් පෙන්ලා දෙනවා මෙන්න රූප ධර්මයාගේ වැඩ. හොඳටම සජීවී ආස්වාස් ප්‍රස්වාසයෙන් පටන් අරගෙන මැරිලා කුණු වෙලා මස් දිය වෙලා ගිහිල්ලා සුදු ඇට ඉතුරු වෙන තැනට යනකම් විස්තර කරලා දීලා තියෙනවා. ඒ හුස්ම ගන්න වෙලාවේදී කියන වායෝ ධාතුවත් මේ ඇටවල අන්තිමට දකින්න පටවි ධාතුවත් කියන දෙකේ එකකවත් පණ නැහැ. ওই දෙකේම තියෙන්නේ ස්වභාව ධර්මයක්. මේ වෙලාවේදී අපි බාර ගන්නවා මම හුස්ම ගන්නවා මේ තමයි මට අයිති වායෝ දහතුව කියලා. නමුත් අර මැරිලා ඇටපෑ දුනාට පස්සේ ඕකට අයිති වාසිකම් කියන්න කවුරක්වත්. ඔගේ තියෙන පටවි ධාතු සෝනීසු වෙච්ච ඇට කැලක් විතරයි. ආනේ මේ ඇටේම තමයි දැන්නත් මේ තියෙන්නේ. ඒක නම් දැන් මගේ. ඒක නම් කැඩුනාට ඇඟෙන් ඇටයක් ගන්නවා වගේ දැන් එහෙම කිව්වොත් ඔය ඇට කැලක් දෙන්න කියලා හැම. නමුත් දෙකේම ධාතු මනසිකාර වශයෙන් බැලුවොත් එimhe එකමයි අපි මේකට දක්වන ආකල්පයේ වෙනස පමණයි කියන්නේ. ඒ තරමටම මේකේ දුක බදා ගන්න තරමටමයි තියෙන්නේ. නැත්නම් මේවා ලෝකයටයි තියෙන්නේ. මට මතකයි ඉස්සල්ලාම මම අර කතෝලික මිනිස්සෙගේ භූම දාණයට ගියා ash to ash soil to soil කියලා දානකොට මගේ ඇඟ හිරි වැටලා ගියා. හැබැයි කතාව. පටන් ගත්ත දැනට ඒ අලුවලට අලු ගියා, පටවියට පටවි ගියා ඉතින්. මේ අතරමැද ජවනිකාට තමයි ජීවිතය කියලා කියන්නේ. ඕක මැද තමයි ඔක්කොම සැප දුක් දෙක තියෙන්නේ. නමුත් මේ මරලා තියෙන කයක වගේ තියෙන මේ වායෝ දහතු කොටස හුස්ම සුවාසය අදින හැටි. පඨවි ධාතු කොටස් මේක තැනක තියාගෙන බැරුව නලියන හැටි. ඒවල තේජෝ ධාතුව ආපෝ ධාතුව දිහා බැලුවොත් අපිට හම්බෙලා තියෙන හොඳ පරිේශනාගාරයක් පංච උපාදානස්කන්ධ කියන පරිේශනාගාරයක් ඒ නිසා ඒ පරිේශනාගාරයේ ඇතිවිච්ච සෑම ධාතු කොටසක්ම යම් විදිහකට ඉදිරිපත් වෙනවා නම් ඒ ඉදිරිපත් වෙන එකේ මුලමදාග දැකීම පමණමයි නිවන් දැකීමේ දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමේ මාර්ගය ඕක මේක හොඳයි මේක නරකයි මේක දුක්ඛ වේදනා මේක සුඛ වේදනා කියලා තෝරන්න පටන් ගත්තොත් තෝරලා අයින් කරන කොටස් අයින් කිරීම නතර කරනකම් අපිට සත්‍ය අවබෝධ වෙන්නේ. සියල්ල කෙරේ සමදක්යෙන් බලන්න සිද්ධ වෙනවා. ඒක නිසා දුක්ඛ සත්‍ය පිළිබඳ කටයුත්තේදී වීරවන්තයා බණ දන්න කෙනා එnde ende ende ende ඊ타ත්ම දරුණු දුක් වේදනාවල් පවා සතියට යට කරන්න උත්සාහ කරනකොට ඒ දුක්ඛම මෙතෙක් කල අහිං කරන්න විවිධ ක්‍රමනේ අපි හොයාගෙන ඉන්නේ විවිධාකාර ක්‍රම වලට කායික දුක් මානසික දුක් එනකොට අපිව දුක් අයින් කරන්න උත්සාහ කරනවා. නමුත් ඒකේ ඒ තාක්කල් අපි යෝගාවචරයක් වෙන්නේ නැහැ. සෑම දුකකටම මුහුණ දෙන්න පටන් අරගත්තට පස්සේ ඒ දුක සිංහලෙමුත් කියනවා කියවන පැමිණි දුක් පැණිරහයි කියලා. ඒ මොකද මේ දුක්ඛ සත්‍යය ඉන්නේ අපිට ඉතාම ගැඹුරු පළවෙනිම වූ ආර්ය සත්‍ය අවබෝධ කරලා දෙන්නයි. අපි දොරවල් ඒතර වහලා කියනවා දැන් බෑ හෙට එන්න. එහෙම නැත්නම් පස්සේ එන්න අපි ළඟට එන්න බෑ අපි ඕගොල්ලෝ බාර ගන්න කැමතිලා කියලා. ඉතින් දුක ආපහු යන්නේ හරියට අඬාඬාලු. මේ බණක් කියන්නේ හිතාන ගෙදෙට්ට ගියා දොර වැහුවයි කියලා. කවදා හෝ යෝගාවචරය සම්පූර්ණ දොර අරලා තියාගෙන ඉන්නවා. එන දුකක් කියන්නේ මට පාඩමක් උගන්වන්නයි. ඒකේ මුලමදාග දකින්නයි මට කරන්න තියෙන්නේ කියලා. මේ දුක දුක්ඛ ආර්ය සත්‍යයක් බවට පත් කරගත්තහම ඒකට සරුවච්චන් වහන්සේගේ වචනයෙන් කියන්නේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු පෙර නොයසු නොවිරෝධ ධර්මයක් මට වැටහෙන්න පටන් ගත්තා මොකද්ද අම්මලා තාත්තලා ගුරුවරු සේරම අපිට කිව්වේ දුක නැති කරන්න නැති කරන්න නිසා අපි සැප ඉල්ලීමෙන් දුක තල්ලු කරලා ඉවැඩි වෙනවා පෙර නොඇසුණු විරෝධ ධර්මයක් උන්වහන්සේට අවබෝධ වුණා. මේ දුක එන කාලෙන් බාරගත්තොත් නම් දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. මේක බුදුහාමුදුරන් කියලා දුන්නේ නෑ කවුරක්වත්. මේක පුත්‍රජාන වාස්කේ සොයා ගැනීම දුක වෙනුවෙන් පෙර නොඇසුණු වූ විදිහට උබ්බේ අනනුසුතේ ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝක උදපාදි ඒක පුංචි මට්ටමේ සිදුනත් ඔය චක්කු උපදිනවමයි ඔය ඥානෙ උපදිනවමයි. ඔය විද්‍යාව උපදිනවමයි. ඔය ආලෝකේ උපදිනවමයි. අපි ආස්වාද ප්‍රසවාස කරකට ඉන්න වෙලාවේදී පුංචි දුකක් ඇවිල්ලා. ඒ දුක ගෙවම් කරන්න දුක මකන්න නැති කරන්න උත්සාහ කරන්නේ නැතුව ආස්වාද ප්‍රසවාසයේ දිගේම යනකොට මේ පැමිණිච්ච දුක එහෙමම නැතිලා යනවා දැක්කොත් ලොකු සතුටක් ඇති වෙනවා මම දැන් මූල කර්මස්ථානයේ සතිය පිහිටවන නිසා පැමිණි දුක කරදරයක් නොකර ගියා මම මේ දුකේ ඇති වෙච්ච හැටි පැවතිච්ච හැටි නැති වෙච්ච හැටි දැක්කා. සමානලට ආසව ප්‍රසාදේ යටපත් කරගෙන භයානක දුකක් එනවා. දරුණු දුකක් එනවා. ඒ දුකට මුහුණ දෙලා ඒක විනිවිදද ගිය දවසේ පේනවා අර ආනාපානේ පවතිද්දි දැක්ක දුකට වැඩි බරපතල දුකක් දැන් ආවේ. ඒක විනිවිදපුවාම අරිට වැඩි සත්‍ය අවබෝධයක් සිද්ධ වෙනවා. ඉස්සරහට යෝගාවචරය බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මට මරණ දුක හෝ මරණාසන්න දුක දැම්ම එනවනම් මේ සති සමාධි කියන වෙලාවේ කියලා පෙර නොඇසූ නොවිරු ආකාරයට මේ සත්‍ය අවබෝධ කරගන්න උත්සාහ කරන එක තමයි මේ යෝගාවචරය කියලා කියන්නේ ඒකයි උන්දට වඳින්න වටේ. මුළු ලෝකෙම හැම තාක්ෂණයක්ම හැම ශිල්පයක්ම හැම උගන්වීමක්ම කරන්න හදන්නේ අපිට බුදුහාමුදුර ගැනීම ඇර මේ දුක පිහලා දාන්න. දුකට හතුරෙක් විදිහට සලකන්නේ. බුදුරජාණන් වහන්සේ විතරක් අභීතව මතක් කරනවා මේ පැමිණිච්ච දුක පැණිදායි කියලා ඔකට මූණ දෙන්න දෙන්න දෙන්න තමන්ගේ ඇතුළත ආධ්‍යාත්මික ශක්තිය, ඉවසීමේ ශක්තිය, පෞරුෂත්වයේ වැඩිවක් සිදු වෙන එකට ලිංග ભેදයක් නැහැ. ඒකට පැවිද්දක් හෝ උපවිදි බවක් නැහැ. ඒකට අවශ්‍ය කරලා තියෙන්නේ බුදුබණ කියන්නේ මේකයි කියලා ආර්ය සත්‍ය තේරුම් කර ගැනීමයි. ඒ නිසා දුක්ඛ සත්‍ය අවබෝධ කරන වෙලාව එනකොට නැත්නම් දුක වැටෙන කාලේ එනකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒක පෙළෙන ගතියක් වගේ වැටෙන්න පටන් ගන්නවා. පීලනට්ඨෝ මේක කල විහිතුවේ පිළීමෙන් දුරු වීම සඳහායි මේ භාවනා කරන්න දුක නැති කරන්න. නමුත් දැන් දුක වැටහෙන වෙලාව වෙනකොට තමන් පෙළෙන ගතියක් වෙන හරියට කුල්ලක දාලා පොළන්නවා වගේ. පෙළෙන ගතිය වැටෙනකොට තේරුම් ගන්න ඕනේ මෙන්න පෙර නොඇසූ නොවිරු ආකාරයක දුක දැන් ඉදිරියට ඇවිල්ලා මට දැන් තියෙන මේක චක්කුවක් ඥානයක් දර්ශනයක් ප්‍රඥාවක් ආලෝකයක් වඩපත් කරගන්න එක. ඒ වගේම තමයි ඒක ආයුහනට්ටෝ මේ සංකතට්ටෝ ඒ දුක වැටෙන වෙලාවේදී එක තැනක එක දුකක් විදිහට වැටෙන හාත්පස ගැන වැටෙන දුක් රාශියක් විදිහටමයි වැටෙන්නේ. එක කැටිත්තක් එක චිත්තක්ෂණයක එනවා නෙවෙයි. පදාස පිටින් තමයි එන්න පටන් ගන්න. ආත්පසින් එන්න පටන් ගන්නවා ආශාන්තරාවගේ වලාකුලක් ඇතුළට ගියා වගේ. අය කිසිම දෙයක් මොනවත් නැහැ. ඒක ගිලගත්තා. දුකෙන්ම වැහි ගත්තා. ඒක නිසා ඒක මේ නිට්ටරම වෙනස් වෙන සුළු ගැටියක්. විපරිණාම ගැටියකුත් තියෙනවා. පුංචි පුංචි අවකනාමදී රාශියක් ඇතුළට ගියා වගේ දුක ඇතුළට ඔළුව දාලා බැලුවා වගේ විශාල රාශියක් මැදට ගියා නෝ එතකොට ඒකේ සංතාපන ගතියක් තමයි තියෙන්නේ තවන ගතියක් තියෙන්නේ ඉතින් මේකේ භාවනාව කියලා කියන්නේ මේ පුංචි දුක් හරහා Tamange ඒ ආත්ම ශක්තිය වඩා ගැනීම, අධිෂ්ඨාන ශක්තිය වඩා ගැනීම, ගැඹුරු ගැඹුරු දුක් වලට හිත ශක්තිමත් කර ගැනීමයි. ඒක නිසා දරුවචනාංශේ පැහැදිලි ප්‍රකාශනයක් කරනවා මෙතනදී මට කරන්න දෙයක් නැහැ. කරන්න තියෙන පුංචි පුංචි දුක් වලට මුහුණ දීලා ඊට වඩා එන දුකම තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. ඒකට ජයග්‍රාහීව සතුටු සිතින් සුන්දර ගමනක් ඉදිරියට යන්නේ කියලා. යුද්ධට ගිහිල්ලා සටනේදී ලේ දැකලා තමන්ගේ ලේ දකින්න දකින්න වීරත්වය ඇති කරගන්න රණ විරුවෙක් වාගේ හතුරගේ සමාන කිරීමකින් තොරව මට මේ යතහත් පහත් ජීවත් වීම මරණයට වැඩි ලැජ්ජාවක්. ඒ නිසා සටනේදී මරණය හොඳයි කියලා અભීත විදිහට යන්නේ කියලා කරුවත් සංසේ දේශනා කළා කියලා. ඒ නිසා භාවනා කරන්න පටන් ගන්නකොට තමන්ගේ අෂ්ටලෝක ධර්මයන් વિશે කම්පා නොවන ශක්තිය වැඩෙන්නේ නැත්නම් හැම වෙලාවෙදීම මේ කයට සැප හොයන ගතිය වැඩි වර්ධනය වෙනවා නම් හොඳටම තේරුම් ගන්න ඕනේ අපිට බණ අහුවෙලා නැහැ. අපිට භාවනා අහුවෙලා නැහැ. අපිට විපස්සනා අහුවෙලා නැහැ. විපස්සනා අහුණා නම් දුක්ඛ සත්‍ය කියලා කියන්නේ පෙර නොඇසු නොබරු විදිහට ඒ සාධාරණේ දකිච්ච අධර්මයේ දකිද්දි ඥාති වියසන සිද්ධ වෙච්චි වස්තු වියසන සිද්ධ වෙද්දි අභීතව තතතාවය කියලා කියන්නේ ඒකයි එහෙව් ගතියක් වෙනවා. අපි ඉස්සර හිතන්නේ එහෙම කනගාටුවක් වෙනකොට ඉෂාත බැනගෙන අඬන්න ඕනේ, හැඟුම් පහල කරන්න ඕනේ නැත්නම් හොඳ නැහැ කියලා. නමුත් යෝගාවචර ගතිය එනකොට එහෙව්කම තථා කියලා කියන්නේ ඒකයි. එහෙව් ගතියක් එනවා. ඒ තමන්ගේම මව ඉදිරිපිට තියාන කපල කොටල මරලා දැම්ම. ඒ තත්ත්වෙන් තේරුම් ගන්නවා මිසක් අය සැලීම මට අයිති නැහැ. සැලෙනවා නම් සැලීම දිහා බලන එකයි තියෙන්නේ. ඒ වගේම තමයි ලක්විති රාජධානිය හම්බ වුණත් ඒක සැලීමකුත් නැහැ. ඥාති වියසන කියලා කියන්නේ ඥාති පන සනුහරේම විනාශ වෙනවා. කරන්න දෙයක් නැහැ. වස්තු වියසන කියලා කියන්නේ ඔක්කොම හොලාගෙන යනවා. කරන්න දෙයක් නැහැ. ආනේ තරමට හදන්න පුළුවන් ශක්තියක් හිතේ තියෙන බවට සර්වඥාන්සේ දෙන සාක්ෂිය තමයි පුබ්බේන අනනුසුතේසු පෙර නොඇසු නොවිරෝතාලට මේ දුක අවබෝධ කරගන්න. ඒ විතරක් නෙමෙයි ඒක දී කියලා කියන්නේ පරිඤ්ඤත්තේ පඤ්ඤා දුක්ඛේ ඥාන. හාත්පසෙම දරගන්න ඕන. ඕස්ට්‍රේලියාවේ තියෙන දුක් විඳලක් හරියන්නේ නැහැ. ලෝකේ තියෙනවා නම් Tamanda අප කැප දුක් ඒ සේරම ගෙනියනවා. ඒක කලින් ඔක්කොම දැලසුන් වෙලා තියෙන්නේ. මේ ගෙනියනකොට අඬන්න තරකා. ඇයි මට මේ දේ වුනේ? මේක මේ ගමනේ හැටි කියලා ඒකට දරා ගන්න පුළුවන් ශක්තිය දෙන්න සර්වඥයන් දෙනවා පරිඥා වශයෙන් සම්පූර්ණයෙන්ම අවබෝධ කර සබ්බේ සබ්බං කියලා කියනවා සියල්ල සියල්ල විසින් අවබෝධ කළ යුතු. ඒ නිසා අපිට අසවලාට ඔහොමනාට අපට නම් ඔහොම වෙන්නේ නැහැ කියලා අනුගේ දුකක් බලලා තමයි සතුට වෙන්න හම්බ වෙන්නේ. අපිට දැනගන්න මේ දුක පෙන්වන්නේ උඹටත් ওই ටික වෙයි. ආන්න ඒකට ලඟුණු තමයි ඔය පෙන්වන්නේ. අපේ සිංහල කතාවක් තියෙනවා නාගෙත් පරිකිට තෙයි කාටත් ওই ටික වෙයි කියලා කියන්නේ. ඒ නිසා වයසක මිනිස්සු දැක්කට පස්සේ අනේ මේ නාකියා කියලා කියන්නයි කියන්නේ. මොකද අපි දන්නවා අපි වැඩි කල් ජීවත් වුණොත් අපිත් ඔතෙන් තමයි යන්නේ. ඒ වගේ පාර අයිනේ බල්ලෙක් වාහනේ තම්බෙලා මැරලා ඉන්න දැක්කොත් කිච් කියන්න බෑ අපට. මොකද එහෙට උඹට ඔන්න ඔය ටික වෙන බවට ලකුණ තමයි මේ පෙන්නන්නේ. ඒක නිසා දන්නවනම් අපිට කරන්න දෙන්නේ ඒකේ ඒ සංවේගීඥාන පහල කරගෙන මේක මට දකින්න උනේ මේවා අපිට අපදී මේවට කැපදී මේවා සාධාරණ සාධාරණ නැනින්නවත් ඒවට මෙන්න මේව නොවීම පිණිස ඉස්සරහට මේවට බොරොප්ප ගහන එකවත් නෙවෙයි වැඩි. ඒව ඔක්කොම මේ දෙවියන් වහන්සේ ලෝකෙම වුවයි කියන කට්ටිය ලෝකේ සුන්දරයි කියන හදාගත්ත දෙයක්. ඒගොල්ල වයසකට ගන්න වයස කාලේදී වෙනම මහලු නිවාස හදනවා. ලෙඩුන්ට ඉස්පිරිතාල හදනවා. පිස්සන්න පිස්සු ආට්ටු හදනවා. ඒක නිවල මේ ලෝකේ ලස්සන එකක් කරලා පෙන්නන්න හදනවා. ඔය සෙල්ලම්ම කරාලු සුද්ධෝදන රජු මේ සිද්ධාර්ථ කුමාරයාට දුක නොපෙනෙන්න. මාළිගාවක් ඇතුළේ තියලා සුරම්මේ සුබ කියලා, රම්මේ සුරම්මේ සුබ කියලා තනි කරම මල්මද කාන්තාවන් ඒ සේවයට සලකලා මේ මාලිකාවේ හොඳ උණුසුම් කියන වෙලාවට ජනෙල් නැරලා වතුර කලගෙඩි කියලා තියෙනවා. වතුර ඇතු හුලං ඇතුළේ දෙන්නේ වතුර කඩගෙඩි පෙරාගෙන ඒක හරි සීතලයි. ඒ වගේම උණුසුම් මෙලර සීතල ස්තර තියෙන එකේ වටේට ඉර ඡායාවල් ඇඳලා වියලි දර්ශන පෙන්වලා මේ විදිහට මුළු ස්තු තුළම සම කරගන්න. ඒ කාන්තාවන් සමග ඇසුරු කිරීම නිසා කිසිම දුකක් නොයෙන්ද. ඉතින් ඕකම තමයි මේ රටවල වලත් පේන්නේ සිනමකට. නමුත් කතා කරලා බලනකොට හතර අපායෙම තියෙන එක්කෙනෙක්ගේ හෘද වස්තු ඇතුළත. ඉතින් මේක බලන එක අසාධාරණයි. මේක අශිෂ්ටයි කියලා තමයි ඇති කරලා දෙන්න හදන දේ. ඉන්දියාවට ගියාම නම් මොකුත් නැහැ වීදියේට හතර අපායෙම තියෙනවා. කිසි දෙයක් මොනවාක්වත් නැහැ සුද්ධෙටම පේන තියෙනවා බල්ලත් කැට කරන්න එතන මිනිස්සුත් කැට කරන්න එතන මිනිස්සෝ කැම ගන්නෙත් එතන ඔක්කොම පේන්න කියන. ඉතින් ඒකට කියනවා දුෂ්ටයි අශිෂ්ටයි සුද්ධ වෙලා නැහැ කියලා. ඕක නොතිබුණා නම් ඕක ඇතුළේ බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ. ඒක මකලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඕක තමයි ස්වභාවය. ඔන්නේ ස්වභාවයට එන්න අපි දැනගන්න ඕනේ මෙව දිහා මේ ලෝකයා පෙන්වන්න හදන ක්‍රමේ නෙවෙයි. බුදුහාමුදුරුවෝ පෙන්වන්න හදනවා පෙර නොඇසූ නොවිරුතාට ඔබ පේන්න උනේ උඹට පාඩමක් ගන්න තියෙන නිසා. ඒක පරිඤ්ඤයයත්වෙට මේ සියල්ල දැකිය යුතුයි. ඔය පැමිණිච්ච දෙයක් තමන්ගේ අඩුවක් සම්පූර්ණ වීමක් නිත ඇතිවෙච්ච දෙයක් මේක පිළිබඳවත් මුලමදාක දක්වන්නා ශක්තිය තමයි දුක්ඛේ ඥානය කියලා කියන්නේ. පරිඤ්ඤත්තේ පඤ්ඤා දුක්ඛින සියල්ල දත යුතුයි. ඒක දකින වෙලාවේදී පෙළෙන ගතියක් තියෙනවා. ඒක දකින වෙලාවේදී තවන ගතියක් තියෙනවා. ඒ ගන්න වෙලාවේදී එක තැනකින් පැනලන්න බෑ හාත්පසෙම කොටු වෙන ගතියක් තියෙනවා. ඒ වගේම තමයි මේ එක දර්ශනේ කවදාකවත් දෙසල පෙන්වන්නේ. දිගින් දිගට දිගින් දිගට යනවා. ඉතින් ඒක නැති කරන්නයි අපි හොඳ දර්ශන විතරක් ළඟ තියාගෙන ඒව බල බලයි. අර නරක මකයි. ඒක වෙන්නේ මොකද්ද මේ පුංචි අපේ ජීවිත කාලේ මේ විහිළු වලට ගත වෙලා සත්‍ය දැක් ගන්න තියෙන ඉඩ නැති වෙලා යනවා. ඒක නිසා අපි එන දෙයකින් මේ දුක්ඛ සත්‍ය මතු කරගන්න උත්සාහ කරනවා නම් සර්වචන දෙයකට පුංචි උපමාවක් කියනවා. මහණෙනි මේ දුක ඇත්තටම දුකයි. ඒක පිළිබඳව උඹට මට ප්‍රශ්නයක් නැහැ. නමුත් මේක තමයි දුක්ඛ සත්‍යය කියලා. ඒ දුක දකිද්දිම අවබෝධ කරනවා වගේ සැපක් මනුස්සයෙකුට ඇත්තෙත් නැහැ. ඒක පරමයි. ඒක ආර්යයි. ඒකටයි අපි දෙන මේ හම්බෙලා තියෙන. ඒකයි අපි මේ කතා කරන්නේ නිසා දුක නැහැ කියන්නේ යන්න එපා. දුක දුක. නමුත් මේකයි කෙනෙක් විසින් ආර්යත්වයටපත් වීම සඳහා අවබෝධ කළ යුත්තේ. මට දැන් ඒකපත් වෙලා තියෙනවා. මෙන්න මේකයි දුක කියන්නේ කියලා. ඒ දුක තියෙද්දිම මේක දුක් ආර්ය සත්‍යයක් බව තේරුම් ගන්නව නම් ඒ තරම් දැරීමේ ශක්තියකින් ඇති වෙන සතුට වගේ හරොරක් මිනිසෙකට ඇත්තෙම නැහැ කියලා. මේ පුළුවන් කියන එකයි මේ කියන්නේ. කොච්චර දෙයක් ආවත් අපිට දැක් ගන්න පුළුවන් ගැටියක් තියෙනවා. ඒක නිසා ජාති දරා ව්‍යාධි මරණ කියලා කියන්නේ බුදුහාමුදුරන්ගේ වචනේ කියනකොට දේව දූතයෝ. මේ හතර දිනාම අපිට පණිවිඩයක් දෙනවා. අපි මේ අද හයියාත්‍යතු කරදළු ඉස්සරහා අපි මේ කාම ලෝකේ කාම සම්පත්‍ය දිනු කිරීම සඳහා කටයුතු කරන්න ගියාට අපි උපත්ති අවස්ථාවේදී හිතියේ මොනම දෙයක් කරගන්න බැරි තාමත්ම දුක්ඛිත දෙමාපියන්ගේ පූර්ණ පාලනය යටතේ. එතනින් තමයි මේ කරදඬු හයි වෙලා තියෙන්නේ. හයි වුණාට පස්සේ අපි ඒ කරන විකාර වලින් තේරෙන්නේ අපිට අරක මතක නැතිච්ච බව. ඒක දකින්න නම් අපිට හිතෙන්නේ දැන් අපේ මේ වීරකම් ක්‍රියාකම් කරලා අනුන්ට දුක් දීලා බය උපදවන සැප විඳිනවා කියන එක විකාරයක් වෙනවා. ඒ වගේම තමයි ලෙඩ වෙලා ඉන්න කට්ටිය නිතර දකින්නවනම්, වයසට ගිය කට්ටිය නිතර දකින්නවනම්, මලමිණියක් නිතර දකින්නවනම් කවදාකවත් ඔය තෙද පෙන්වන්න යන්නේ නැහැ. ඔද පෙන්වන්න යන්න තේරුම් ගන්න. ඒක නිසා ඒ තුළින් සත්‍ය අවබෝධ කළොත් මේ ලෝකෙට පුදුමාකාර සත්‍ය ලෝමේ සමාජෙත් පුදුමාකාර සාන්තියක් එනවා. මේ පුද්ගලයාත් විදීමේ ශක්තිය, දැරීමේ ශක්තිය, කම්පාණ වෙන ශක්තිය වැඩෙන්න පටන් ගන්නවා. ඒක තමන්ට වැටහෙනවා නම් මේ අවුරුද්දෙන් දෙකෙන් තුනෙන් හතරේ යනකොට ඕක තමයි මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරනවා කියලා කියන්නේ. මේක වෙන්න වෙන්න ලැබෙන ලාභේ මොකද්ද? ගත්ත අරමුණේ බොහෝ වෙලා ඉන්න පුළුවන්. තිබ්බ ඉරියව්වේ බොහෝ වෙලා ඉන්න පුළුවන්. මොකද ඉරියව්ව වෙනස් කිරීමට හෝ අරමුණ වෙනස් කරන්න පැමිණෙන සෑම දෙයක්ම සුබ නිමිත්තක් විදිහටයි ගන්න. කරදරේ හසුරේ බලාපොරොත්තු සුන්වීමක් එහෙම නෙවෙයි. ආන්නේ විදිහට බලන්න ගියාම මේ පුද්ගලයා මායයටවත් වටන්න බැරි වෙනවා. මරණයට එන්නේ ඉස්සෙල්ලා යකින් හරි මේක දීලා තියෙන ඕන වෙලාවක් කරගෙන යන්න. අරගෙන යන්නේ කියලා. ඒකෝට මායයක් තමයි. මායя ඇවිල්ලා හෙට්ටු කරන්නෙම අපේ කයයි අපේ ජීවිතයත් එක්ක. ඒකෝට කියන්න ඕනේ හරි. ඕන විදියට ගන්න මට අයිති නැති දෙයක් අරගෙන යන්නේ. ආන්න එහෙම පුදන්න පුළුවන් නම් මායя වුණත් බය වෙනවා. ඒ නිසා මේ අපිට පැමිණලා තියෙන දුක මුළු සංසාරයක්ම වල දෙන්න ශක්තිය තියෙනවා නම් මේ දුකම නිවනම වල දෙන්න පුළුවන්. නිසා අර මේ විතර දැන් වැඩ ඉන්න සාසෙ නිතරම කියන දෙයක් තමයි මේ සංසාරේ මේ පංචස්කන්ධේ කොයි තරම් දුක් දීමේ ශක්තියක් තියනවද ඒකෙන් පෙන්වන්නේ මේ පංචස්කන්ධයේ තුලම නිවන තියෙනවා කියන එකයි නිවන ලබා ගැනීමට ඕන කරන සේරම අඩුපාඩු අපි ළඟ තියෙනවා මොන්නම්ම දෙයක්වත් අඩුවක් නැහැ ඒ අඩුයි කියලා බලන්නේ පෘථග්ජන ගතියට හැම දෙයකම නැති බැරිකම හොයන ගතිය ඒ නිසා අපිට තේරෙනවා මේ පංචස්කන්ධයේ සියලු පංචස්කන්ධය කියලා කියන්නේ සියලු දුකේම පිටු කිරීමක් වශයෙන්ම පංචස්කන්ධය කියලා කියන්නේ නිවරමයි. ඒක නිසා රෝහිතස්ස කියන ඒ පුත්‍රයා අරුපුත්‍රජානන්සේ දේශනා කරලා තියෙනවා මේ බඹයක් පමණ වූ ශරීරය තුලම මම නිවන පණවනවායි කියන. ඕක ලබන්න දඹදිව යන්න ඕනෙත් නෑ කොහෙවත් යන්න ඕන කමක් නෑ. මේ 100%ක්ම හම්බෙලා තියෙන. ඕක ඇති හැටියෙන් දැක්කා නම් පේන්නේ පෙළෙන ගතිය තමයි. පේන්නේ තවන ගතිය තමයි. පේන්නේ විපරිණාම ගතිය තමයි. පේන්නේ සංඛත ගතිය තමයි. එතකොට හොඳට දැනගන්න ඕනේ හරි. දැන් නම් ඔන්න දුක්ඛ සත්‍යයටපත් උනා. ඒ නිසා විපස්සනා ඥානවල නිබ්බිදා ඥානේ තාමත් වැදගත් ඥානයක්. ඒ මොකද්ද? පැමිණි දේවල් පිළිබඳව බොහෝ නිර්වින්දනයක් පහළ වෙනවා. මොන්න සම්පත්තිය හම්බුණත් සිත් ගන්න නැති තත්ත්වයක් එන්න පටන් ගන්නවා. කලකිරීම කියන තමයි අපි ඔක සිංහලට දාන්නේ. ඒ කලකිරීම මෝඩකමට හේතු වෙච්ච අඥාන දෙයක් නෙවෙයි. ඇති දේ හරියට ඕනම දෙයක මුල දැකලා. ඒත් එක්කම දැක ගන්න පුළුවන් නම් මේ ලෝකේ කිසිම දෙයක් නැහැ තියාගත යුතු දේවල්. ඔක්කොම 100ට 100ක්ම දුක පණියි. 100ට 100ක් දුක දකින්නේ දුකටපත් වෙන 100ට 100ක්ම කෙලෙස් නිසාමයි. ඒක කෙලෙස් නැති තත්ත්වයට ආවොත් දකින ඕන දේක අනිත්‍ය සංඥාව ගන්න පුළුවන් දුක්ඛ සංඥාව අනාත්ම සංඥාව සුභ සංඥාව අසුභ සංඥාව නිසා රහතන් වහන්සේ 이르දියක් තියෙනවා කියලා කියනවා ආර්ය 이르දියක් ඉදිරියටපත් වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ඕනෙම අරමුණක කැමති නම් සුභ සංඥාව ගතයි කැමති නම් අසුභ සංඥාව ගන්න පුළුවන් කැමති නම් සුභ අසුභ දෙක මැද සංඥාව ගන්නත් පුළුවන් ඒ නිසා තණ්හාරති රංගායවිලා සුභ සංඥාවක් වශයෙන් නටන්න ගියාට සරුවචන් වහන්සේ ඇද්ද ගන්න බැලුවේ නැහැ බැලුවනම් ඒක උඩ තියෙන අසුචි පිළිචි කලයක් නලියනවා වාගේ දැක ගන්න පුළුවන්.